දැන් හිතන්න දෙයක් තියෙනවද? නෑ. ඉස්සල්ලා අපි බලන්න ඕනේ අපට තේරෙන විදිහට අපි අනිත්‍යයි කියන්නේ මොකද්ද? අපි දුකයි කියන්නේ මොකද්ද? අපි අනාත්මයි කියන්නේ මොකද්ද? මේ තුනට අපි ඉස්සල්ලාම ගත යුත්තේ මොකද්ද? අනිත්‍යයි කියන්නේ. හේතුයෙන් අට ගන්න ඵලයක්ද? ඒව සංකල්ප. දැන් අපේ ජීවිතය අපි අනිත්‍යයි කියලා දකින්නේ මොකද්ද? අපි අපේ ජීවිතය අනිත්‍යයි කියලා දකින්නේ යමක් නැති වුණාම මොකක් හරිනේ? නැද්ද? යමක් නැති වුනහම නැති වෙනවා. මෙන්න මේ අදහසත් එක්කනේ අපි අනිත්‍යයි කියන්නේ. එතකොට හොඳට මම මේ කියන දේ අහගෙන ඉන්න. දැන් මම මම ඉස්ලාම් පැහැදිලි කරන්නේ අපට අපි හිතන විදිහේ අපි සත්‍ය හිතන අපට තේරෙන විදිහනේ. එතනින් පටන් ගන්නට ඕන නැත්තේ. දැන් අපි අනිත්‍යයි කියන්නේ යමක් නැති වෙන විදිහකට. දැන් අපි විවහාර කරන අපට දැනෙන විදිහකනේ. නැත්නම් නැති වේවි කියන එකදනේ. ඔකටනේ අපි අනිත්‍යයි කියන්නේ. දැන් ඔනේ යමක් නැති වෙනවා. දැන් මම උදාහරණ ගන්න මේ කෝප්ප ඔන්න බින්ද වැටලා කැඩෙනවා. අපිට කියන්න පුළුවන් නේද ඒක අනිත්‍යයි කියලා. අපි තව එකක් හිතමු. හිතරොන තරහ අරමුණක් ආවා. දැන් ඒක අනාගතේ නැති වෙනවනේ. ඒ නිසා අනිත්‍යයිනේ. දැන් ඔන්න තිබිච්ච එක කලින් තිබිච්ච එක නැති වුණා. දැන් අනාගතේ නැති වෙනවා කියන එක අනාගතේ නැති වෙනවා කියන කාරණාවේදී අපි දැන් අනිත්‍යයි කියන වචනේ භාවිතා කරනවානේ. ඔන්න ඔය කාරණාවේදී ඔය ඔය හැඟීම ඔය සිතුවිල්ල ඔය දැක්ම මොකද්ද අනාගතයේදී මේක නැති වෙනවා ඒ නිසා අනිත්‍යයි නැත්තම් අපට කලින් තරහක් ආවා දැන් නැති වුණා දැන් ස්වාමීන් වහන්සේ බණ කියන්න කලින් අපි මේ ඔක්කොම බැන බැන හිටියා හිතේ මේ මේ ප්‍රශ්නයත් එක්ක දැන් නැති වෙලා ගියා ඒක හිතින් ඔන්න අර ආයත් එක්ක ගැටන මේ ප්‍රශ්නෙත් එක්ක මේ ආයත් එක්ක දැන් ඉන්නේ නැති වෙලා ගියා දැන් අනිත්‍යයි දැන් එතකොට ඔබ ජීවත් වෙන්නේ ඔබ ජීවත් වෙන්නේ දැන් ජීවත් වෙන්නේ අරක අනිත්‍යයි කියන කාරණාවක් කියන එක එක නෙමෙයිද? ඒ කියන්නේ කලින් මට තිබිච්ච සංකල්පය නැති වුණා. ඒක අනිත්‍යයි කියන කාරණාව එක්ක නෙමෙයි දැන් ජීවත් වෙන්නේ. දැන් එතකොට ඒක නිට්ටයයි කියලා අරගෙන නෙමෙයිද ඒක අනිත්‍යයි කිව්වේ. කලින් අර ඇතිවෙච්ච සංකල්ප නැති වුණා කිව්වේ. නිත්‍යයි කියලා අරගෙනනේ. දැන් අපි ඒක දැන් ඒක නැති වෙනවද? දැන් අද සමාජයේ කියන්න උරුලා තියෙනව නේද? ලෝකයේ නිත්‍ය නැති එකම දේ අනිත්‍යයි කියලා. නෑ නෑ වැරදි. නිත්‍ය නැති එකම දේ අනිත්‍ය කොහෙද? නිත්‍ය නිත්‍ය නැති එකම දේ අනිත්‍ය නම් මේ ලෝකයේ ඊතර වීමක් නෑ. මේ ඒ ඊතර වීම කියන දැන් අනිත්‍ය ලක්ෂණය මොකකද සංකතයකනේ? දුක්ඛ ලක්ෂණය සංකතයක. අනාත්ම ලක්ෂණය සංකතයක. අනිත්‍ය කියන්නේ සංකතයක ලක්ෂණය. අනිත්‍ය කියන එක මේ ලෝකේ ඒකාන්තයෙන්ම හරි එකම නිට්ටය දෙය. එහෙනම් කවුරුත් ඊතර වෙන්නේ නැහැ. ඇයි? ඊතර නිදියක් නැහැ මේක නිට්ටයයි. අනිත්‍යයි කියන එක නිට්ටයයිනේ. එහෙනම් ඊතර වෙන්න විදියක් නැහැ. හැම වෙලෙම අනිත්‍යත් එක්ක නින්නේ. විමුක්තිය අසංකතේ අනිත්‍යද නිට්ටයද? කතාව නැහැනේ. නිවීම කියන කාරණාවට අනිත් එකත් නැහැ කියලා නිවීමත් අනිත්‍ය වෙන්න ඕනේ නේද? ඒ අනිත්‍ය නොවන එකම නිත්‍ය නොවන එකම නිත්‍යවන එකම කාරණාව අනිත්‍ය නම්. ඉතින් මේ ධර්ම ස්වභාවය නම් එකම නිත්‍ය කාරණාව අනිත්‍යයි කියන එක නම් නිවන් දකින්න බෑ කාටවත්. ඇයි යාලා අනිත්‍ය දකිමින් ඉන්නේ? නිවීම කියන කාරණාව කතා කරලා අනිත්‍ය දකිනවා කියන එක නෙමෙයි එතර වුණා කියන එකට. සංකතය ඉක්මෙව්වා කියන එකට. ඔන්න බලන්න අපි පොඩි පටලවා ගැනීමකට ගියොත් එහෙම ලොකු පටලවා ගැනීමක්. පුංචි පටලවා ගැනීමකට ගියොත් එහෙම ලොකු පටලවා ගැනීමක්. බුදුරණවහන්සේ පෙන්නන අසංකතේ නිවන කියන එකේ න උප්පාදෝ පඤ්ඤායති, න වයෝ පඤ්ඤායති, න ත්‍රිසස්සඤ්ඤ සත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ අනිත්‍යයි කියලා කියන්නේ නිවන. නිවීම. දැන් අපි කියනවා නෑ නෑ අනිත්‍ය තමයි ස්ථිරව. දැන් නිවන අනිත්‍ය නෑ හැබැයි. නිට්ටයත් නෑ. අනිත්‍ය නෑ හැබැයි. දැන් අපේ අර කියමන වැරදි නැද්ද? තනිකර වැරදි. දැන් ඔන්න මම ඒකයි අර කියන්න ගත්තේ. දැන් කලින් තිබිච්ච සංකල්ප ටික නැති වුණානේ අනිත්‍යයිනේ. නේ? දැන් ඒක අනිත්‍යයි. දැන් අපි ඒ බව තුල ඉන්නේ. ඒ කියන්නේ දැන් ඒ කාරණාව අනිත්‍යයි කියන කාරණාවත් එක්ක ඒක නිත්‍යද නැද්ද? නැත්තම් අපිට කියන්න පුළුවන් ඒක අනිත්‍යයි කියලා. ඒ කියන්නේ අපි හිතමු රාග තරහ සිතවිල්ල නැති වෙනවා කියන එක ඒකාන්තයෙන්ම ඇත්තක්ද නැද්ද? ඇත්තන්නේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන එකක්ද? තරහ සිතවිල්ල කටාරම් ඒක නැති වෙනවා කියන එක ඒකාන්තයෙන් ඇත්තන්නේ. ඒක වෙනස් වෙනවද? ඒ කියන්නේ ඒ ඒ ඇත්ත කවදාවත් වෙනස් වෙනවද? නෑනේ. එතකොට එහෙනම් ඒ කාරණාව නිත්‍යද අනිත්‍යද? නිත්‍යයිනේ. දැන් කොහෙන් ගියත් අපි කොටු වෙන්නේ නැද්ද? කොටු වෙනවනේ. ඒ කියන්නේ දැන් ඔන්න මං කියපු කාරණා තේරෙනව නේද? දැන් ඔන්න තරහ සිතිවිල්ලක් ආවහම ඒක හටගත්තේ නැති වෙනවා. ඒක ඒකාන්තයෙන් එහෙමම වෙනවනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙම ඒ ඒ න්‍යාය එහෙමමනේ. ඒ කියන්නේ ඒක ඒක නිත්‍යයිනේ. දැන් කෝ අපි අනිත්‍යයි කියනවා. ඈ දැන් අපි අනිත්‍ය බවක් එක්ක කොහෙද ඉන්නේ? අපි නිකන් ඔහේ ඔහේ වචන ටිකක් විතර නෙමෙයි මේ ඉහළ පෙරලා මෙහෙට පෙරලා මේ කරන වැඩ පිළිවෙල. ඔහේ වචන ටිකක් විතරයි. ඒකයි මම ඉස්සලාම කිව්වේ අපට තේරෙන අනිත්‍යයෙන් පටන් ගත්තා නම් ඒකෙන්ම අපට තේරෙන්නේ නැහැ. ආයි බුදුරන් වහන්සේ කියපු දෙයට යන්න ඕනේ අපට තේරෙන අනිත්‍යයෙන් පටන් ගත්තා නම් ඒකෙන්ම අපට තේරෙන්නේ නැහැ. එතනින් අපි හිතන්න පටන් ගත්තා නම් එතනින්ම තේරෙන්නේ නැහැ. ආයතන බුදුරණවහන්සේගේ දෙයක් අරගෙන කියන්න ඕනේ නැහැ. ඕක නෙමෙයි අනිත්‍යයි කියන්නේ කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ දෙයක්ම කියලා දෙන්න පුළුවන්. දැන් ඔතන ඔය කාරණාව එක්ක ඉඳී. දැන් එහෙනම් අපට ප්‍රශ්නයක් අපට හිතන ඕනේ දර්ශනවාදී දර්ශනියෙන් යුක්ත හිතන අයට එන කාරණාව. එහෙනම් මොකක්ද අනිත්‍යයි කියන්නේ? දැන් ප්‍රශ්නේ නැද්ද? දැන් ඔන්න ප්‍රශ්නේ එනවා. එහෙනම් අනිත්‍යයි කියන්නේ මොකක්ද? දැන් අපි ඔන්න ගත්තොත් දැන් ඔන්න මම තව ටිකක් කියන්නම්කෝ මේක ටිකක් තේරෙන්නේ. දැන් ඔන්න මං කියන කටහඬ ඇහෙනවනේ. දැන් අපි ඔන්න අර මන්ත්‍ර ටික දානවා. අද මන්ත්‍ර දාන රුලා කියන්නේ කණයි, සද්දයයි, විඥානයයි කියලා මේ මන්ත්‍ර තමයි විදර්ශනා. අද විදර්ශනා මන්ත්‍ර නෙමෙයිද? අර මන්ත්‍ර ටික දදා ඉන්නවා විදර්ශනා කරනවලු. එච්චරයි කරන්නේ. ඔන්න කණයි, සද්දයයි, විඥානයයි එකතු වුණා. දැන් ඔය සංකල්පයන් න්යාවේ මනෝ සංකල්පය. හරිද? මේක එහෙමමයි කියමුකෝ අපි. කණයි, සද්දයයි එකදී විඥානයයි. හරි. මේක ඇත්තයි. ඒකාන්තයෙන් ඇත්තයිනේ. බොරුද මේක ඇත්තද? දැන් මොන ධර්මයත් එක්ක අපි ගන්නවා. කණයි ශබ්ද විඥානය එකතු වෙන ඔන්න ස්පර්ශය ඔන්න එකකින් මොකද උනේ? හඳුනගත්තා වින්දා දැන් මේ මේ මේව ඇත්තද බොරුද? මේක එහෙමමයිනේ. අපි ඉන්නේ නිට්ටය තුලද අනිත්‍ය තුලද? නිට්ටය තුල. දැක්ම නිට්ටයද අනිත්‍යද? අප අපි දැන් එහෙම හිතුවොත් එහෙම අපි ඉන්න දැක්ම නිට්ටයද අනිත්‍යද? ඇයි මේක එහෙමම මෙහෙමමයි. මේ කාරණාව එහෙමමයි. ඒක ඇත්තමයි. ඒ කියන්නේ නිට්ටයමයි. අපේ දැක්ම මොකද්ද? නිට්ටයයි. අපේ සංකල්පනාව මොකද්ද අපි කරන්නේ? ඇහැයි රූපයි විඥාන එකතු වුණා මෙන්න මේකයි වෙන්නේ. මේක නම් නෑ අනිත්‍යයි. මේ බිමලන්නක අනිත්‍යයි. වචනය අනිත්‍යයි. නේ? හිතවිල්ල අනිත්‍යයි. දැක්ම නිට්ටයයි. ඒක හැමමනේ වෙන්නේ නිට්ටයයි. දැන් කෝ විදර්ශනා කරනවා? ඈ? දැන් අපි ඕනම ගත්තා. දැන් ඔන්න අපි තව තව අලුත් දේවල් කියන අලුත් දේවල් ගන්නවා. අවිද්‍යාවපත්‍යේ සංඛාර. සංඛාරපත්‍යෙන් විඥාන. තව ගන්නවලු දේවල්. ඊළඟට ඔන්න ගන්න රූපණිය කියලා ගන්නවා. ඊළඟට අපි ගන්න වේදේතීති කියලා ගන්නවා. ඔන්න සංජානාතීති කියලා. දැන් මොකක් හරියක් ගන්නවා. දැන් ඔය කාරණා ටික ඇත්තමනේ. දැන් ඔන්න පංච උපාස්කන්ධේ රූපය රූපණිය කියනවා. වේදනාවට විඳීම වේදේතීති කියනවා. හඳුනා ගන්නවා කියනවා. දැන් මේව ඇත්තද බොරුද? ඇත්ත. දැන් මේ ඇත්ත එක අපි ඉන්නවද නැද්ද? දැන් අපේ ඉඳීම නිට්ටයද අනිත්‍යද? නිට්ටයයි. ඇයි මේ ඔක්කොම ඇත්තයිනේ? දැන් අපි මොකද්ද ඇත්තයි කියලා ගත්තේ? සංකල්ප. නෙමේද? සංකල්ප ඇත්තයි කියලා ගත්තේ. මම මේක තේරුම් ගන්න පුංචි උපමාවක් කියන්නම්. දැන් මම සූත්‍ර කරන්න මේ ඒකේ මේ කරුණු ටික කියන්නේ මේ ගත්තේ පදනමක් හදන්න නැතුව අපිට මේ මේක වචන ටික කතා කරන්න බෑ. දැන් අද ගොඩක් ලාට දෙන පදනමක් හදන්න නැතුව කතා කරලා අපි අර වචන ටික ඔස්සේ මොහේ ඉන්නවා. දැන් අපි හිතමුකෝ දැන් අපට ඇහෙන ධර්මයක්නේ මේ කාරණාව. ඒක එක අපි ඇත්ත දකින්නවා කියන කාරණාව කතා කරනවා මේ යන්නේ. ඔන්න හිතන්න කිලෝම පැයට කිලෝමීටර් 100ක වේගයෙන් වාහන දෙකක් යනවා. දෙකම යන්නේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන්. එක ළඟම යන්නේ. එතකොට එහා පැත්තේ අපි හිතමු ජීප් එකක් යනවා, ඒ පැත්තේ කාරයක් යනවා. දැන් අපි දෙකම ජීප් කියලා. ජීප් දෙකම යනවන්න පැයට කිලෝමීටර් 100ක වේගයකින්. දැන් ඒකේ විදිහටමයි මේකේ වේගය. දෙකම එකයි වෙනස් තියනවද? නැහැ. දැන් මේ ජීප් එකේ අපි අපි යන්නේ කියලා එකක. දැන් අර කට්ටිය 100 යනවද? පැයට කිලෝමීටර් 100 යනවද? නැහැ නේද? හොඳට ආයෙ හිතන්න. දැන් අපිත් පැයට කිලෝමීටර් 100ට යනවා ජීප් එකේ. එහා පැත්තේ කට්ටියකුත් පැයට කිලෝමීටර් 100 නවයකින් ඒ ස්පීඩ් එකෙන් යනවා. දැන් පිට පේන්නේ නැහැ. බාහිර පේන්නේ නැහැ. දැන් අපි ඉන්නේ වාහනේ එහා පැත්තේ වාහනේ මේ පැත්තේ වාහනේ. දැන් දෙකම ඔන්න පැයට කිලෝමීටර් 100ට යන්නේ. දැන් අපට එහා පැත්තේ යනවා පැයට කිලෝමීටර් 100 දෙකකින් යනවාද? දැන් ඔක සාපේක්ෂ ප්‍රවේගයේ ප්‍රවේගයට බිඳුවයි නේද? බිඳුව නෙමෙයි නේද? බිඳුවයි. සාපේක්ෂ ප්‍රවේගයේ බිඳුවයි. පැයට කිලෝමීටර් 100 යන්නේ නැහැ. බිඳුවයි. අපි පැත්තක හිටියොත් අපි යන්නේ නැත්නම් අර 50 කිලෝමීටර් 100ක එකත් එක්ක අපි යන්නේ නැත්නම් එයාලා කීයට ගියාද? 100ක. අපි ඉන්නව යන්නේ. යන්නේ නැහනේ අපි. අපි යනවනම් එකත් එක්ක. බින්දුවයිනේ. අපිත් 50 කිලෝමීටර් 100 යනවනම් බින්දුවයි. අපි යන්නේ නැත්නම් අපි ඉන්නව යන්නේ නැත්නම් අරක 100ට ගියා. 100ට ගියා. එච්චරනේ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි යන්නේ නැතුව යන්නේ නැතුව ඇසයි රූපයි ඇසේ විඥාන එකතු වෙන මේ වැඩ පිළිවෙල තියෙන්නේ. ඈ? ඒක ඇත්තනේ. දැන් ඒක ඇත්තයි කියන සිද්ධිය අපිට මනින්න පුළුවන් අපි මැන්නේ කොහොමද දන්නවද? එකදෙන හිතපු නිසා 100ට ගියක මැන්නා. මොකද්ද උනේ? අපි යන්නේ නැත්නම් අරක 100ට ගියානේ. අපි යනවා නම් ඒක 100ට යනවද? අපි 100ට යනවා නම් පැයට කිලෝමීටර 100ට යනවා නම් ඒකත් යනවද? නෑ. දැන් 100ට යන බවක් හම්බෙන්නේ නෑ. අපි යන්නේ නැත්තම් අරක පැයට කිලෝමීටර 100ට යනවා. දැන් ඔන්න අපට හම්බ වෙන ඇසයි රූප විඥාන වන ධර්මයක් හම්බ වෙනවානේ. ඇසයි රූප විඥාන එකතු වීම දැන් මේ හේතුවෙන් මේ ඵලය ඔන්න මේ රූපණිය කියන්නේ මේක. ඔන්න දැන් විඥානිය කියන්නේ මේ. දැන් මේ ඔන්න ධර්මයක් කියවනේ. දැන් ඕක අපට හම්බ වෙන්නේ හරියට අපි යන්නේ නැතුව ඉන්නාසේ අපි එක තැනකදී අපිට 100ට වේගින් යන එක හම්බ වෙනවා. අපි ඒ වේගින් යනවනම් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අප ඔය දර්ශනීයම නම් තියෙන්නේ. ඔය දර්ශනීය අපට ලැබෙන්නේ නැහැ. ඊතර වෙනවා. මොකද වෙන්නේ? ඊතර වෙනවා. ඔන්න ඔකයි බුදුරණන් වහන්සේ ධර්මයේ ඊතර වීම. අපි යන්නේ නැත්තම් අපට ඒක හම්බ වෙනවා. අපි බිඳුවෙන් ඉන්නේ. වාහනේ 100ට ගියා. අපට 100ට ගියා. එච්චරයිනේ. ඒ වගේ තමයි මේ ස්පර්ශයෙන් හටගත්ත මේ විදීම මේක රුප්පණිය මේක හඳ දැන් අපිට ඔක්කොම විග්‍රහ ටික තියෙනවා. මේ ඔක්කොම සංකල්පනේ අර ධර්මයමයි. අපි යන්න තු ඒක මෙන්න. යන කෙනාට මැනිල්ලක් නැහැ. ඊතර වෙනි සක්කායයි. ඔන්න ඔතෙන්ද යන්න බැරි වෙච්ච නිසා අපි පැත්තක ඉඳලා මේ කාරණා ටික මනින මැනිල්ලක් විතරයි කරන්නේ. ඔච්චරයි කරන්නේ. අපි බිඳුවේ ඉන්නේ. 100ට ගියා ධර්මයක් ඇහුණා හරියි. නෑ ඒක හරි කියන්න පුළුවන් අපට. අපි ඒකත් එක්ක ගියේ නෑ. අපි පැත්ත කළාම හිටියා. ඔන්න ඔතෙන්ද නොවෙන්නට නම් අපි අඩුම තරමි වාහනයක් නැත්තම් අපි උත්සාහ කරන්න ඕනේ පයින් හරි ඒත් එක දුවන්න. නේ? අඩුම තරමේ අපිට පැය කිලෝමීටර් 50ක වෙන් යද්දි සමහර ස්පීඩ් එක පොඩ්ඩක් අඩු වෙන්නේ. අපි එක තැන ඉඳලා මනින්න හොඳ නැහැ. අද කරන්නේ අර ඔක්කොම නේ ගත්තා. සේරම ගෙඩිය පිටින් ගත්තා සංකල්ප දැම්ම වැහුවා. හිතීම බිඳුවයි. ඇත්වීම නැහැ හිතීම. ඔතෙන්ද නොවෙන්නට නම් ඒ තැනට යන්නේ නැති වෙන්නට නම් මම අර මුලින් කියපු සත්‍යවාදී බව හිතන්න. දැන් ඔන්න අනිත්‍යයි කියන කාරණාවක් අපි දන්න කාරණාව පවා අපට ප්‍රශ්නයක්ද නැද්ද? අපට ප්‍රශ්නයක්. අපි අනිත්‍යයි කියන දැක්මකද ඉන්නේ අපි දන්න එකත් එක්ක? නෑනේ. අපි අනිත්‍යයි කියන දැක්මක් නෙමේ නিত্য දැක්මේක නිත්‍ය කාරණාව දැකීම නිත්‍යයි. ඒක වචන ටික අනිත්‍යයි. සංකල්පය අනිත්‍යයි. එච්චරයි. ඒ ටික ගන්න නෙමෙයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඔන්න ඔය නිසා තමයි පින්වතුනි අපි අද ධර්මයේ හොයන්නේ නැත්තේ සංකල්ප තුලින් සුත්තියක් ලැබනවා. දැන් ඇත්තක් හොයන්නේ නැහැ. අරෙන් කෙනෙක් එකක් කියනකොට ඒක ඇල්ල ගන්නවා. මෙහෙන් කෙනෙක් එකක් කියනකොට ඒක ඇල්ල ගන්නවා. අර සද්ධාරුච අනුසවාකාර පරිවිතක්ක දිටි නිඥානක් අඳුර ගැනපෙන එහෙන් කැල්ලක් ගන්නවා. දැන් අපි හැම වෙලේම කැමති Tamanට ආත්ම වින්දනයක් ලබා ලබා ඉන්න. අපේ ජීවිතයේ එදෙන ප්‍රශ්න ගැන හිතන්නේ නේ. දැන් ඔබම හිතන්නේ නම් අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා. දැන් ඔන්න එතනදි තමයි අපේ දර්ශනවාදී අසරණකමක් එන්නේ. එහෙනම් මොකද්ද සැබෑම අනිත්‍යයි කියන්නේ? දැන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද අපට? දැන් ප්‍රශ්නයක් කියනවා. එහෙනම් අපට ප්‍රශ්නයක් එනවා නම් දැන් අපි හොයනවා පිළිසරණක්. ධර්මයක් හොයනවා. ඔන්න ඔතෙන් දැන් ආයෙනම් අපට හේතු වෙන්න හට ගන්න ඵලයයි. ඔය කතාව මුකුත් ඕන්නේ. දැන් අසරණකමි මොකද්ද අනිත්‍යයි කියන්නේ? දැන් අපි මොන විදියට ගත්තත් අපි නිත්‍යක ඉන්නවා. මොකද්ද එහෙනම් අනිත්‍යයි කියන්නේ? ඔන්න ඕක හොයන්න යමු වෙනවා. ඕක හොයන්න යමු වෙන්නේ ආනිසංස හයක් දැකලා ඔන්න අනවර්ථිත සූත්‍රයේදී පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව. ච භික්කවේ ආනිසංසේ සම්පස්සමානින අලමේව භික්කුණා සබ්බ සංකාරේසු අනෝදින් කරිත්වා අනිච්ච සංඥං උපට්ඨාපේතුං කතමේච මහණෙනි මේ භික්ෂුව මේ මේ ආනිසංස දකිනවනම් මොකද්ද මෙන්න මේ ආනිසංසයන් හයක් දකින භික්ෂුව මොකද වෙන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි සීමා රහිත කරන්න සීමා රහිත නොකොට ඒ කියන්නේ කිසිදු විදිහකින් දැන් අපි ගත්තොත් මොනම හෝ සංස්කාරයකට ඉඩක් නොදී දැන් ඒක අපට හම්බ වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සූත්‍ර තුනේ මේ ළඟම තියෙන මේ සූත්‍ර තුන යම් කිසි කෙනෙක් කිසිම සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නවා නම් කිසියම් හෝ සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නවා නම් ඔහු කවදාවත් සම්මත්තය බසගන්නේ නැහැ දැන් අර කාරණාව මම ආයෙ මෙතන ඉන්න කදී කරනවා කියලා ඉන්නම් ඇස කන නාසය දිවකය මනස නැත්නම් මේ ඔක්කොම අනිත්‍යයි හේතුඵල ධමයක්. ඒක ඇත්තද නැද්ද? දැන් ඒක ඇත්තයි කියන එක නිත්‍යද නැද්ද? දැන් මේ සංස්කාරය නිත්‍ය කියලා ඇත්තද නැද්ද? දැන් එහෙනම් සම්මත් න්‍යාමයට බැහැ ගන්න පුළුවන් වෙයිද? හොතාපන්න වෙන්න පුළුවන් වෙයිද? නේතන්ට ආනං විජ්ජේති. වෙන්නෙම නැහැ කියනවා. ඇයි? අපි දැන් කිංච සංකාරයක් මොකක් සංකාරයක් ගත්තා නේද නිත්‍යයි කියලා. මොකක් සංස්කාරයක් නිත්‍යයි කියලා ගත්තා නම් කවදාවත් වෙන්නේ නැහැ කියනවා. නේතං තානං විද්‍යේ. දැන් අපි හැම වෙලෙම කරන්නේ ඔය ඔය විදියට දැක්මක් එක්ක නෙමෙයි. ඔය විදියට දැක්මක් එක්කනේ කරන්නේ. කොහෙද ධර්මයකට යොමු වෙන්නේ? ඇයි මම අර මුලින් කිව්වේ? බඩගින්න නැති කෙනාට කවනවා. ඒකනේ වැඩේ තියෙන්නේ. බඩගින්නන්නේ දැන් එයාට ඉතින් බඩගින්න නැති කෙනාට කැව්වට වැඩක් නැහැ නේද? අන්න ඒ වගේ වැඩක් වෙලා තියෙනවා. ඒ නිසා මම මේ ඔබට ඉස්ලාම් පැහැදිලි කරේ ඒකයි මේ දර්ශනවාදීව අපි හිතන්නේ කොහොමද? අපි අසරණ වෙන්නේ කොහොමද? අන්න එතෙන්දයි මේ බුදුරන් වහන්සේගේ ධර්මය අවශ්‍යතාවය තියෙන්නේ. නැත්තම් අවශ්‍ය නැහැ. එතකොට දැන් ඔන්න හොඳට හිතලා බලන්න. දැන් ඔන්න අපිට දැන් අනිත්‍ය කියන කාරණා හොයන්නට ඕනේ. අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක දැන් හොයන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේක හොයනකොට දැන් ඔන්න කිසිම සංස්කාරයක් හර නිත්‍යයි කියලා ගත්තොත් ඔහුට කවදාවත් කවදාවත් දැවතපන්නේ නැහැ. ධර්මාලයට අහලකටත් එන්න බෑ. මොනවා සංස්කාරයක් නිත්‍ය කියලා ගත්තා නම්. සංකල්පයක් ආවනම් ඒ සංකල්පයත් දැන් අර මම අර කලින් කිව්වේ මේ ලෝකයේ වෙනස් නොවන අනිත්‍ය නොවන කියන්නේ අනිත්‍ය නොවන එකම කාරණාව අනිත්‍යයිනේ. කියන්නේ නිට්ටයයිනේ. දැන් ඒ ඒ මේ ලෝකයේ සියලුම කාරණා අනිත්‍යයි කියන කාරණාව ඒක ඒකාන්තයෙන් එහෙමයි කියලා ගත්ත සංස්කාරය නිට්ටයද නැද්ද? ආයෙත් බෑ කවදාවත් ධර්මයට යන්න. ඒකට බෑ. නේතන්තානං වෙච්චේදී. එතකොට එහෙම වෙන්නේ නැති වෙන්න ඔන්න මං අර කිව්වේ 100ට යනවනම් ඒකම 100ට යන්නට ඕනේ. පැත්තකින්ද අරක 100 යනවා කියන්න එපා. අපි පැත්තකින්ද ඒක 100 යනවාකොත් අපි යන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න අපි යන්නේ නැහැ. අපි ඒක 100ට යනවනම් අපිත් යනවා. හැබැයි යද්දි අරය 100ට යන්නේ නැහැ. 100ට යන බව අපට හම්බ වෙන්නේ නැහැ. 100ට යන්නේ නැහැ නෙමෙයි. 100ට යන බව අපට හම්බ වෙන්නේ නැහැ. අපට 100ට යන බව හම්බ වෙනවා අපි යන්නේ නැහැ. ඔන්න ඔය දෙකයි හොඳට තේරුම් ගන්න. ඒ වගේ තමයි අපට යම් කිසි විදිහකින් මොනවා හරි දෙයක් අනිත්‍යයි කියලා හම්බ වෙනවා නම් අපි අනිත්‍යයි කියලා දැකලාද? නෑ අනිත්‍යයි කියන කාරණාව ඇත්තයි. ඒක නිට්ටයයි. අපි මේ හේතුඵල ධමයක් කියලා අපි ගලපනවා නම් දැන් ඒක ලැබෙනවා නම් දැන් අපි ඒක නිට්ටයයි කියලා අරගෙන. දැන් ඊතර වෙන්නේ නෑ. අර එකතන ඉඳලා මනින එකක් විතරයි. මෙන්න මේ විදිහට කිසිම විදිහකින් සීමාවක් දාන්නේ නැතුව සියලුම සංස්කාරයන් එකක්වත් එකක් එතන එකක් හරි නිත්‍යයි කියලා වෙන්න බෑ. සියලුම සංස්කාරයන් කිසිම සීමාවක් අරද හැම එකක්ම අනිත්‍ය සංඥා උපදවා ගැනීමට සුදුසුයි කියනවා මේ ආනිසංස 6 දකින්නවනේ. දැන් එතකොට ඒ ඒ අනිත්‍ය සංඥාවට යොමු වෙන්නේ මේ ආනිසංස 6 දකිනවනම් එයා මේකට එළඹෙන සුදුසුයි කියනවා. අනිත්‍ය සංඥාවට එළඹෙන සුදුසු මේ ආනිසංසය දකිනවනම්. දැන් අපි කරන්නේ මොකටද අනිත්‍ය සංඥාව යන්නේ? නිවන් දකින්න. අපි අනිත්‍ය සංඥාව වඩන්නේ මොකටද? අපිට නිවන් දැකලා මොන හරි ලබන්නනේ. දැන් බලන්න මෙන්න මේ ආනිසංසය ලබනවාද කියලා. මේ ආනිසංසය දකිමින්ද නැද්ද කියලා හොඳට හිතලා බලන්න. මොකක්ද ආනිසංසය? සබ්බ සංඛාරය සංඛාරාජමේ අනවට්ඨිතෝ කායිසන්ති. පළවෙනි කාරණාව තමයි මගේ කියන්නේ මම කියන්නේ මම මේ හැම සංස්කාරයක්ම සියලුම සංස්කාරයන් හැම සංස්කාරයක්ම ස්ථිර නෑ කියලා අන්න මට වැටහෙනවා. සියලුම සංස්කාරයන්. දැන් එහෙනම් සියලුම සංස්කාරයන් ස්ථිර නෑ කියලා වැටහෙනවා නම් කුමන හෝ සංස්කාරයක් එයාට පුළුවන් වේවිද ගන්න ස්ථිරයි කියලා. බෑනේ. ස්ථිරයි කියලා ගන්න බෑ. හැබැයි හොඳට තේරුම් ගන්න. ස්ථිරයි කියලා ගන්න බෑ කියන කාරණාවක් අපි ජීවත් වෙන්න කියලා හරියන්නේ නෑ. එතකොට අපි ඒක ගන්නවා. කිසිදු සංස්කාරයක් ස්ථීර වශයෙන් ගන්නෙ නැත්තම් අන්න ඒ විදිහට දකිනවා. ඒ කියන්නේ දැන් එහෙම දකිනකොට ඒ කියන්නේ හැම සංස්කාරයක්ම සියලු සංස්කාරයන් මේ ස්ථීර වශයෙන් දෙයක් නොවේයි කියලා මෙන්න මේ වැටහෙනවා. දැන් මේ අනිත්‍ය සංඥාවේ ආනිසංස. ඒ කියන්නේ මේ මේක මේ ආනිසංස. ඒ කියන්නේ මෙන්න මේ ආනිසංස 6 දකිමින් තමයි මේ අනිත්‍ය සංඥාව වාසය කරන්නේ. මේ ආනිසංස 6 දකිමින් තමයි මේ අනිත්‍ය සංඥාවේ වාසය කරන්නේ. එතකොට එහෙනම් අපට කිසිදු සංස්කාරයක් ගන්න බෑ. හැම දැන් අපි මොනවා හරි කාරණාවක් අපි ගත්තා නම් මොනවා හරි කාරණාවක් මම දැන් කලින් පැහැදිලි කරා සංඥාව අනිත්‍යයි කියලා ඒක ඇත්තමයි කියලා අපට ලැබිලා. දැන් අපි ඉන්නේ අපේ දැක්ම තියන්නේ ඒ තුල. අපි බලන්න ඕනේ හැම වෙලෙම අපේ දැක්ම. අපේ සංකල්පය නෙමෙයි අපේ දැක්ම. හොඳට තේරුම් ගන්න. අපි අද ගොඩක් වෙලාවට එන සංකල්පය අයින් කරනවා. එච්චරයි කරන්නේ. දැක්ම කෙරෙහි අවධානයක් නැහැ. අපි දැක්මයි බලන්න ඕනේ. ඒ දැක්ම කෙරෙහි බලනකොට දැක්ම බැලීමකට යන්නට නම් අපේ දැන් අපි දකින විදිය පිළිබඳ අපට निराවුල් භාවයක් තියෙන්න වෙනවා. නැත්නම් දැක්ම වෙනස් වෙන්නේ කොහොමද? දැන් මම තව කාරණාවක් කියන්නම්. බුදුරන් වහන්සේගේ ධර්මයේ යොමු වෙනකොට වෙනස් වෙන්නේ මොකද්ද? දැක්ම නෙමෙයිද? සම්මාදිට්ඨියනේ ඇති වෙන්නේ. මේ දැන් අපි දකින දැක්ම අයින් වෙනවනේ. සක්කායදිට්ඨිය අයින් වෙනවා සම්මාදිට්ඨියට යමු වෙනවා. දැන් අපි දැන් දකින එක අයින් වෙන්න එපෑනේ. අයින් වෙන්න නම් අපි දකින එක අපිට දැකෙන්න ඕනේ නේද? නැත්නම් අයින් වෙන්නේ කොහොමද? අපි දකින දැක්ම දකින්න ඕනේ. නැත්තම් පුළුවන් නේද අපි දකින්න දැක්මෙන් අයින් වෙන්න? බෑනේ. ඕක ලස්සනට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා මාළුන්ක සූත්‍රයේදී. සක්කාය දිට්ඨිය කියන කාරණාව පජානාති කියන්නේ දකින කියන්නේ ඒ දකින කෙන ආශ්‍රව ශ්‍රේය කරනවා කියන. කියන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කරනවා කියන. එතෙක් සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්නේ. එතකොට එහෙනම් අපි දැන් දර්ශනීය අපේ දර්ශනීය පිළිබඳව, ඒ කියන්නේ අපේ දර්ශනීය අපි දකින විදිහ අපට ඇති වෙන්නේ අපි හිතන විදිහත් එක්ක. දැක්ම කියන කාරණාව නැත්නම් අපි ඒකට ප්‍රඥාව කියලා ගමුකෝ. ඒක ඇති වෙන්නේ අපි මේ විචක්ෂණය කරන විදිහත් එක්ක. විචක්ෂණය කරන විදිහ අපට හම්බෙන්නේ දැන් අපේ ගෝචර කාරණාවක් එක්ක. එහෙම තමයි හුදු සංකල්පයකට නෙමෙයි විචක්ෂණය කියන්නේ. අපි මේ හුදු සංකල්පයක් දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ අර බඩගිනි නැති කෙනාට කණ්ඩ දෙනවා වගේ බුදුරන් වහන්සේගේ ධර්මයේ දුන්නට පස්සේ වෙන්නේ මොකද්ද? බඩගින්න නැති කෙනාට කන්න දුන්නාට පස්සේ ඒව බල්ලන්ට දෙයි නේ නැත්තම් වෙන කාට හරි දෙවෙ කන්න දෙයක් නැහැ නේ කන්න බෑනේ. එච්චර බඩ පිරලා. ඒ වගේ බුදුරණවහන්සේගේ ධර්මය දුන්නට පස්සේ අවශ්‍යතාවය නැති කෙනාට මොකද වෙන්නේ? අන්න ඒක දඩාවත යනවා. ඒ කියන්නේ ඉබාගාත යනවා. ඒකට කියනවා සද්ධර්ම ප්‍රතිරූපක බවට පත් වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක වෙන්නේ අන්න එතනදී. ඒ දැන් අවශ්‍ය කෙනාට නෙමෙයි දෙන්නේ. අවශ්‍ය කෙනා ඒක ගන්නකොට සද්ධර්ම ප්‍රතිරූපක බවට පත් වෙන්නේ නැහැ. එයා තුළ සිදුවෙන්නේ මොකද්ද? ඊතර වීම. ඇයි අවශ්‍ය කෙනාට වෙන්නේ? අන්න ඒ නිසා තමයි අපට මේ අවශ්‍යතාවය ඉස්සලා අපි දැනගන්නට ඕන. අපේ දැක්ම පිළිබඳව අපි නිරවුල් කරගන්නට ඕන. අපි හිතන විදිහ පිළිබඳව අපි දැනගන්නට ඕන. එහෙනම් අපි ඒකට විචක්ෂණය කරන්න ඕනේ. දැන් අපි යෙදෙන කාරණාව එක. ඒක එක විචක්ෂණය කරනකොට ඔන්න පැහැදිලි කරනවා. දැන් බලන්න සියලුම සංස්කාරයන් අනිත්‍ය වශයෙන් මගේ දැක්මක් තියෙනවා. සියලුම සංස්කාරයන් ස්ථිර නැහැ කියන කාරණාව. දැන් එතකොට ස්ථිර නැහැ කියන කාරණාව දැකීමක් අනිත් සංඥාවත් එක්ක භාවිතයේදී තියෙනවා. දැන් එහෙනම් එයාට කිසිදු විදිහකින් කිසිදු ආකාරයකට යම් සකස් වීමක් පිළිබඳව මේක මෙහිමයි. මෙන්න මේ කාරණා දැන් ඇහැයි රූපයි විඥානය එකතු වුණා. හරි. දැන් මේක මෙහෙම තියෙන්නේ නැති වෙනවා. කියලා ඒ විදිහට යම් කිසි කෙනෙක් කිව්වොත් අර කියපු කාරණාව එහෙම්ම තියනවද නැද්ද? ඒක පස්සේ නැතිවෙනවනේ. මම තව උදාහරණයක් කියන්නම්. කළු අඳුර කිසිසේත්ම නැත්තම්. අඳුර කිසිසේත්ම නැත්තම්. කොයි විදියකට නැහැ. එළියක් තියෙනවා. අඳුර කිසිසේත්ම නැත්තම් එළියක් තියෙනවද? එළියක් නැහැ. එළිය කියන කාරණාව කතා කරන්නේ මොකක් එක්කද? අඳුරක් එක්ක. අඳුර නැතුව එළියක් කතා කරන්න පුළුවන්ද? බෑ. අඳුර ඒකමයි එළියක් කතා කරන්නේ. එහෙනම් එළිය කියන කාරණාවක් විතරක් තියෙනවා නම් එතන එළිය කියන කාරණාවකුත් කතාව නෑ. කතා කරන්නේ කොහොමද එළිය කියලා? අඳුර කියන එකේ නිර්වචනයක් නෑ. දැන් ඔන්න මෙතන කෝපය තියෙනවා. මේ කෝපය දැන් නැති වෙනවා. දැන් අපට පුළුවන් කෝපය නෑ කියන්න. මොකද්ද නැති? කෝපය. දැන් කෝපය කියන සංකල්පය තියෙනවද නැද්ද? දැන් නැති වුණා නැති බවක් අපි කතා කරේ ඇති බවක් එක්කනේ. ඇති බවක් තියෙනවා නැති බවක් තියෙනවානේ. ඇති බවක් තියෙනවා නැති බවක් තියෙනවා. ඔන්න ඔකට කියන මොකද ද්වේතාවයක්. මේ ලෝකයේ පවතින ද්වේතාවයක් එක. ඇති බවකුත් තියෙනවා නැති බවකුත් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? තියෙන එකෙන් අයින් වෙන හොයනවද නැද්ද? දැන් ඔන්න අපි ගත්තොත් තවදුරටත් ටිකක් එහාට කතාවක් ඔන්න සංකල්පයක් එනවා. තරහ. දැන් අපි කැමති මේක නැති වෙනවටනේ. දැන් ඔන්න අපිට නැහැ. දැන් මොකද නැති වුනේ? තරහ නැහැ. දැන් තරහ නැහැ. නැති බව කිව්වේ ඇයි? තරහ ඇති බවක් එක. දැන් ඇති බවයි නැති බවයි මේ දෙවිතාව එක්ක මම ඉන්නවද නැද්ද? පැවැත්ම තියනවද නැද්ද? පැවැත්ම තියෙනවා. අපි කොයි විදිහකට කතා කරන්න ගියත් මේ ද්වේතාවය එනවා නම් එතන තියෙන පැවැත්මමයි. ද්වේතාවය තියෙනවා නම් තියෙන්නේ පැවැත්මමයි. ඒ කියන්නේ අපි හැම වෙලෙම හොයන්නේ තියෙන එක නෑ කියන්නේ. දැන් ඔන්න අපි ගත්තොත් එහෙම මෙහෙම දැන් ඔන්න ජීවිතයේ දැන් ඔන්න ඇහෙන් රූප දකිනවා මේ කාරණා සිදු වෙන්නේ ඔන්න මෙතන රූපණයක් වෙනවා හඳුන ගැනීමක් වෙනවා මේ කාරණාව නිස්සාරයි මේක නිස්සාරයි ඒක නිස්සාරයි කියන්නේ ඒ කාරණාවේ කතාවක් තියෙනවා ඒක නිස්සාරයිනේ. ඒ කර්ම නිස්සාරයි. දැන් දෙවතාවයන් නැද්ද? ඉතින් ඒ කතාවකුත් තියෙන හැබැයි ඒක නිස්සාරයි. නිස්සාර බව වෙනම තියෙනවා. අර කාරණා කතාවක් තියෙනවා. මේ කාරණාව නිසා මොකද වෙන්නේ? අපි හැම වෙලෙම කරන දේ තමයි එක පැත්තක කොහේ හරි ගිහිලා හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කච්චාවද සූත්‍රයේදී හට ගැනීම දකිනකොට නැත කියන එක නෑ. නැතිවීම දකිනකොට ඇත කියන එක නෑ. දැන් මේක පොඩ්ඩක් පිට ඉඳලා බලන්න බලන්න මේ මොකද්ද කියන්නේ කියලා. හට ගැනීම දකිනකොට නැත කියන්නේ නැත්නම් ඇත නේද? නැද්ද? හට ගැනීම දකිනකොට නැත කියන්නේ නැත්නම් ඇත නෙමෙයිද? නෑ කියන්නේ නැතිවීම දකිනකොට ඇත කියන්නේ නැත්නම් නැත නේද? නැතිත් නැතිවීම දකිනකොට ඇත කියන්නේ නැත්නම් නැතනේ. දැන් ඔය දෙක නෙමෙයි අපිට නිකන් ව්‍යංගාර්ථයෙන් වගේ වෙලා තියෙන්නේ. ඇයි ඒක වෙන්නේ? අපි හරියට මේක බැලුවනම් ඔන්න ඔය කාරණාව අපට වෙන්නේ. මේකෙන් ඇත කියන්න බෑ මේකෙන් නැත කියන්න බෑ. ඇත කියන්න බෑ කියන්නේ නැත බව කියන එක නෙමෙයි. නැත කියන්නේ නෑ කියන්නේ ඇත බව කියන එක නෙමෙයි. අර මං කියපු උපමාවකින් හිතලා බලන්නකෝ. 100ට වේගෙන් යනකොට දෙන්නම. දැන් මැනීම තියෙනවද අරයා 100ට යන්නේ කියලා? නෑ. හැබැයි අපි පැත්තක හිටියොත් එහෙම ආරයා 100ට ගියා. දැන් මැනීම තියෙනවානේ. අන්න ඒ වගේ තමයි අපි මේ හට ගැනීම කියන කාරණාවේ දැක්ම එක යථාර්ථව සිදුවීමක් උනේ නැත්තම් මොකද වෙන්නේ? හට ගැනීමේදී නෑ කියන්න බෑ තියෙනවා. ඇයි හටගත්තේ? තියෙනවද නැද්ද? ඇයි අපි පැත්තක ඉඳලාම ඉන්නේ? අපි මේ හට ගැනීම එක්කම ඉන්නවනම්, ඒ කියන්නේ ඉන්නවා කියලා කියන්නේ මේ දැක්මක දැක්මේදීමක් තියෙනවනම් දැන් අපිට මේක මනින්න පුළුවන් වේද? බෑ අර 100ට යන වාහනයේත් එක සීටනවා වගේ. නැතිවීම කියන කාරණාව එක්ක ওই විදිහ තමයි. හැබැයි මේකේ ඉන්නේ දැක්මත් එක්ක. එහෙම නැතු වෙන්නේ නෑ. කවදාකවත් වෙන්නේ නෑ අපේ ජීවිතේ නිවැරදි දැක්මක් ඇති වෙන්නේ නැතුව. අපි හැම වෙලෙම කරන අර මනින මිම්ම කරන එක විතරයි. එතකොට දැන් ඔන්න ඇත කියන එකත් වැරදි. නැත කියන එකත් කරන. කියන්නේ තියෙන එකක් නැති වෙනවා හෝ තියෙන එක නැති වෙනවා කියලා නෙමෙයි මේක හට නොගන්නවා. තව අපි අලුත් වචන ටිකක් දානවා. මේක හට නොගන්නවා. මේක හට නොගැනීම. දැන් අපි අර අපට අර ඇතුලෙන් තියෙන හට ගැනීමක් තියෙන කරුණ. ඒක නෑ කියන එක නෙමෙයි කොහෙන් ගියත් තියෙන්නේ. අර අපි මොන වචනයක් කතා කරන්න ගියත් සියල්ලක්ම නෑ. ඇයි සියල්ලක්ම නෑ කියන්නේ? මොනවාර තිබ්බනේ? නැද්ද? ඒ ද්වේතාවේ. මම මේකට පුංචි උපමාවක් කියන්නම්. හොඳ අවධානයෙන් අහගෙන මේ කියන කතාව. මෙන්න මේක මේ මේ කාරණාව අහගෙන ඉඳලා මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද බලන්න. වඳ කාන්තාවක් වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක පිනලා නානවා. වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක පිනලා නානවා. එරනද මං කිය උපමාව? කතාවක් කිව්වේ. දැන් අපිට හොයන්න යන්න ගියොත් එහෙම වදකාන්තාවගේ දරුවෙක් කොහොමද වෙන්නේ? මිනිපුවක් කොහොමද? දැන් අපි මේ හොයන්න යනවනේ. ඈ? ඔය කියපු කතාවෙම ඔය කියපු කතාව නෑනේ. ඔය කියපු කතාවෙම ඔය කියපු කතාව නෑනේ. දැන් අපිට නැති කරනවද මොකක්වත්? දැන් අපිට හොයන්න දෙන හොයන්න දෙනවද මොකක්වත්? වදකාන්තාවට දරුවෙක් කියන්නේ කොහොමද? දරුවෙක් කියන විදියක් නෑනේ මිරිගුවක් කියන්නේ. අපිට හොයන්න කිසි දෙයක් නෑ. දැන් තියනවා හෝ නෑ කතාවක් තියනවාද? එකක් නැති වෙනව කතාවක් තියෙනවා. ඔය උපමාවත් එක්ක හිතලා බලන්න. මොනවා නැති වෙනව? ඒ කිසි කතාවක් නැහැ. කියපු කතාව තුලින්ම කතාව නැහැ. ආය අලුතෙන් කතාව වැරදි කියන්න දෙයක් නැහැ. ඒක කොහොම ඕක නැති කරන්න ඕනේ කියලා එකක් කියන්න දෙයක් නැහැ. ඒ කතාවෙන් මේ කතාව හිස්. ඔය කාරණාව දකිනකොට ඔය කාරණාව කියලා දෙන්න අපට වින් වශයෙන් ඔන්න කියලා දෙනවා වඳ කාන්තාව පිළිබඳව. ඊළඟට දරුවා පිළිබඳව. ඊළඟට මිරිගුව පිළිබඳව. ඊළඟට නානවා පිළිබඳව. මෙන් වශයෙන් ඔය කරුණ ටික කියලා දුන්නාට වන්ද කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක නානවා කියන කාරණාව ඇහිච්ච තැනින් ඒකට ප්‍රතිචාරයක් එන්න තියනවද? නෑ. කිසි ප්‍රතිචාරයක් එන්න දෙන්නේ මෙන්න මේ වගේ තමයි මේ ධර්මයේ තුල පෙන්වන කාරණාවේදී අපි අපි බලන්නේ හැම වෙලෙම නැති කරන්නනේ නොලැබෙනවා කියලා හරි හට නොගන්නවා කියලා හරි දැන් ලැබිච්ච එක අමු අමුවේ විනාශ කරන්න හදනවා. නැද්ද? අර කතාවේ ඇත්තක් ඒ විදිහටම නැත්තම් හැබැයි කතාවක් තියෙනවා නම් අපිට නිකන් ඔහෙ නින්න තියෙන. නිකන් දැන් ඕක හරියට ඇහුණා ඇහුන්නේ නැහනේ. යථාර්ථවාදී ওই වචනේ කාට හරි ඇහුණා නම් ඇත්තටම ඇහිලා නැහනේ. ඒ ඉතින් ඒක අර්ථයක් නැහනේ. ඇහුන් නැති කෙනාට කොහොමද ඔක වෙන්නේ? ප්‍රශ්නයක් එනවනේ. හරියට ඇහුන්නේ නැති කෙනාට ප්‍රශ්නයක් එනවා. හරියට ඇහිච්ච කෙනාට ගණන් ගන්නවත් දෙන්නේ මෙන්න මේ වගේ තමයි මේ ජීවිතය පිළිබඳව. මේ ජීවිතය පිළිබඳව හරියට හිතන්න ගත්තා නම් අයින් කරන්න දෙයක් සහ අතහරින්න දෙයක් සහ තියාගන්න දෙයක් ඔය කතාව ඇත්තෙම නෑ. ඒක අවස්ථාවක බුදුරන් වහන්සේගෙන් ඇවිල්ලා දෙවි කෙනෙක් අහන ඔබ සතුටින් දහනවා. මොනව ලැබිලාද? ඔබ දුකෙන් දහනවා. මොනව නැති වෙනවද? ඒ කතා දෙකම නෑ. ඇයි ඒ කතා දෙකම නැත්තේ? ඒ කතා දෙකේම කිසිදු අර්ථයක් නැහැ. මම තව කතාවක් කියන්නම්. දැන් ඔන්න අපි හිතමු කෙනෙකුට අතීතයට යන්න පුළුවන් කියලා. අතීතයට යන්න පුළුවන්. එතකොට අතීතයට යන ගන්න දැන් අපි හිතමු මොකක් හරි හැකියාවක් තුනට අතීතයට යන්න. දැන් ඔන්න මම අතීතයට ගිහිල්ලා මොකද කරන්නේ? මගේ සීයා මරනවා. මං අතීත අතීතයට ගිහිල්ලා ඇත්තටම සීයා ඉපදිච්ච ගම මරනවා අතීතයට ගිහිල්ලා. දැන් ওই කතාවේ ඇත්ත මොකද්ද? මං අපේ සීයා ඉපදිච්ච ගම මං අතීතයට ගිහිල්ලා සීයා මරනවා. දැන් මං කොහෙද කොට මරන්නේ? දැන් 100 නිසා අපේ තාත්තනේ. තාත්තා නිසා මමනේ. දැන් මම කොහොම අතීතෙට ගිහිලා 100 මරනකොට දැන් කවුද මරන්නේ 100? මං කොහොමද මරන්නේ? දැන් මැරුවනම් කොහොම මම? කතාව ඒ කතාව නිෂ්ප්‍ර භාවයක්ද? ඒ කතාවම නිෂ්ප්‍ර භාවයයි. අපට ඔකේ අර්ථයක් හොයන්න තියෙනවද? අර්ථයක් හොයන්නේ නැහැ. අපට මේ ලැබුණ කරුණ අපි හැම වෙලෙම කරන්නේ පින්වතුනි. අපි ඉස්සලාම අර්ථවත් කියලා ගත්තා. අරන් මේක අනර්ථවත් කියලා කියනවා. ඔක නෙමෙයිද කියන්නේ? අර්ථවත් කියලා ගත්තා අරන් අපි වෙන දේවල් දාලා අනර්ථවත් කියනවා. අපි මේක ඒ විදිහට දැක්කම මේක අනර්ථවත් කියන්න ඕනේද? කියන්න ඕනේ නැහැ. ඒ අර්ථවත් වෙන්න එපේ අනර්ථවත් වෙන්න. අනර්ථවත් වෙන්න, වැරදි වෙන්න ඒක අර්ථවත් වෙලා තියෙන්නේ. අර්ථවත් වෙලා නැත්තම් ඒ කතාව එදෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් දකිනකොට යථාර්ථ වශයෙන් දකිනවා නම් එයාට අන්න ඒ දැකීම කියන කාරණාවේදී රබ්බ සංකාර කියන්නේ ඒ එයා ඒ දකිනකොට එයාට අර ආය ලැබීමක් එක්ක වෙන්නේ නැහැ. ඊළඟ කාරණාවේදී කියනවා සබ්බ සංකාර මේ අනවට්ටිත කායසත් යන්නේ යා ඒ ආනිසංස දකිනවා සියලු සංස්කාර. දැන් ඒක අර නැති වෙන්න හෝ දැන් ඒ කතාව මොකුත් නැහැ. නැති කරනවාගේ කතාවක් නැහැ. දැන් අර දැක්මේක දැක්මේක ඉන්නවනම් මොකද්ද ඇති කරන්න තියෙන්නේ? නැති කරන්න තියෙන්නේ බෑ මොනවා හරිනේ. අපි අරගෙනනේ නැති කරන්න යන්නේ. ඊළඟට කියනවා සබ්බ ලෝකේච මේ මනෝ නාභි නාභි රමිස්සති. සියලු ලෝකයන් කෙරෙහි මගේ මනස යොමු වෙලා නැහැ ඇලීමන්නේ. දැන් අපි සියලු ලෝකයන් කියලා ගත්තට පස්සේ දැන් මේ මේක කියලා දෙන්නේ බුදුරණවහන්සේ බෙන්නන්නේ. දැන් අපි මොකද කරන්නේ? මනස හැර ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස නැත්නම් මේ ලෝකයේ හැර අපට වෙනම තියෙනවා මනස කියලා එකක්. ඒකට ඔක්කොම ටික තේරුණා නම් හරි. දැන් ඒක මනස ඇල්ලා නෙමේද? ඒකත් මේ ලෝකේ මනස ඇරිලානේ. එහෙනම් අනිත්‍ය වශයෙන් දකිනවා නම් සංස්කාරයන් අනිත්‍ය සංඥාවෙන් ගැලඹුවා වාසය කරනවා නම් සියලු ලෝකයන් කෙරෙහි මනස ඉන්නේ නැහැ. අපි මොනවා හරි නිර්වචනයක් ආවනම් මොනවා හරි කාරණාවක් ආවනම් අන්න මනසෙහිහා එකතු වෙලා. සබ්බ ලෝකෝච මේ මනෝ වෘත හිස්සති. සියලු ලෝකයේ මනස ඉක්මනවා. දැන් මනස මොකද එතකොට? කතාව එන්නේ නැහනේ. දැන් අපට කතා වෙනවා අර මේ 100ට නැතුව අපි පාර හිතගෙන ඉඳියට පස්සේ 100ට යද්දි 100ට යන බව කතාව යෙදෙන්නේ නැහැ. ඊළඟට නිබ්බාන පෝණං මේ මානසං භවිෂ්‍යති. මේ නිවීම කියන කාරණාව. නැත්නම් මේ නිවීම නිවන කියන කාරණාව මගේ සිත මේ නිවීම කියන කාරණාව එක්කම අන්න ඒක තමයි යොමු වෙලා තියෙන්නේ. නිවීමත් එක්ක මනසින් සම්පූර්ණ මගේ හිත ඇලෙන්නේ නැහැ. ඊළඟට ඒක මේ මනස කියන කාරණාවෙන් අයින් වෙලා ඒ වගේ මගේ හිත මේ නිවීමටම නැඹුරු වෙලායි තියෙන්නේ. නිවීමට නැඹුරුලා තියෙනවා කියන්නේ. මොනවා හරි ලැබුණා නම් මොනවා හරි කාරණාවක් වොන්න අපට හම්බ වෙනවා. දැන් සංස්කාර මේ ලෝකේ සකස් වෙන සියලු දේවල් අනිත්‍යයි. දැන් මම කලින් කියපිය කියන්න. අනිත්‍යයි. ඒක ඒකාන්තයෙන් නිට්ටයයි. දැන් නිවිලදපත් වෙලා. පත් වෙලානේ. දැන් පත් වීම නිවීම නෙමෙයි. දැන් අපි සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණාව එක්ක හිටියනම් අපට සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණාව ලැබෙන නිත්‍ය බවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර 100ට යද්දී අපි 100ට කියලා අපට අරය සීරනවා කියලා හම්බෙන්නේ නැහැ. අපි පැත්තක හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? අරය 100ට යනවා. දැන් මොකද වෙන්නේ? සියලු සංස්කාර අනිත්‍යයි කියන එක ඇත්තයි. ඒක නිට්ටයයි. දැන් නිවේද? නෑ. ඇයි මේක ඇත්තයි? ඒක නිට්ටයයි කියලා ඒක ඒකාන්ත කියලා අරගෙන. මේ එක යනවා නම් අන්න ලැබෙන්නේ නෑ. ඒකට කියනවා ඊතර වෙන ප්‍රතිපදාව කියලා. එතකොට එහෙනම් මගේ මනස මේ නිවනට නැඹුරු වෙලා ඉතින් නිවීමට නැඹුරුපත් වෙලා නෑ. සියලු සංස්කාර අනිත්‍යයි කියලා läග ගැනීමක් ඒක නිට්ටිමම දැකීමක් නැහැ. ඊළඟට සංයෝජනාච මේ පහනම් ගච්ඡanti. සංයෝජනයන් මගේ ප්‍රහාණය වෙනවා. දැන් සංයෝජනය කියනකොට නිකන් හුදු වචනයක් නෙමෙයි. සංයෝජනය කියලා කියනකොට දැන් අපි මම මම උදාහරණයක් තව කියන්නම්. ඔන්න මගේ මේ ඇඟිලි දෙක උඩ ලණුවකින් බැඳලා තියෙනවා. හොඳද? ලණුවකින් බැඳලා. හිතන්නකෝ දැන් ඔන්න බැඳලා තියෙනවා කියලා. දැන් ඇඟිලි දෙක කියන්නේ දෙකක් නේ. ඇඟිලි කියලා කියන්නේ. ලනුව කියන්නේ තව එකක් නේ. ලනුව කරකවනවා කියන්නේ තව එකක්. දැන් මෙතන ලනුවෙන් ඇඟිලි දෙක බැඳලානේ තියෙන්නේ. මං අහනවා මට මේ බන්ධනේ බැඳුනා කියන එක මොකද්ද මට බන්ධනේ කියලාද? ඇඟිලි ගැන නෙමෙයි මං අහන්නේ. ලනුව ගැනත් නෙමෙයි මං අහන්නේ. ලනුව කැරකෙච්ච දිහා නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ මොකද්ද? දැන් බැඳලානේ තියෙන්නේ නේ. ආ බන්ධනේ කියලා දෙන්න මට මේ බන්ධනේ මොකද්ද කියලා. අපට කොහෙන් කතා කරන්න ගියත් අපි කතා කරන්නේ කො ඇඟිලි ගැන, එක්ක 90 ගැන, එක්ක 90 කැරකලා තියෙන විදිය ගැන. ඔය එකක්වත් බන්ධනේ නෙමෙයි. බන්ධනය කියන කාරණාව කතා කරන්න නම් බන්ධනය කියන බවක් කියන්නේ බැඳුන බව අපට දැන් මට ඔන්න නිකන් තද බව ඊළඟට මේ මේ දැනෙන ගතියක් තියෙනවානේ මට මේක කියන්න පුළුවන් හැබැයි මම ඇඟිලි ගැන නෙමෙයි කියන්නේ ලනුව ගැන නෙමෙයි කියන්නේ මේ බැඳිලා මේ දැන්නේ දැන් උඩ කවුරු හරි බැඳලා හිටියාම කියන්නකෝ. අත් දෙකෙන් බැඳලා තියෙනවා. මේ බැඳලා තියෙන්නේ. දැන් ලනුව ගැනද කියන්නේ? නැහැ. අත් දෙක ගැනද කියන්නේ? නැහැ. පිටේ ඉඳලා කෙනෙක් කොච්චර කතා කරන්න ගියත් එයාට කියන්න තියෙන අත් දෙක ගැන ලනුව ගැන. බන්ධනය ගැන කියන්න බෑ. විග්‍රහයක් ආවා නම් මොනවා හරි දෙයක් බන්ධනය ගැන. අත ගැනයි ලනුව ගැන විතරයි. බන්ධනය ගැන බන්ධන බව අත්විඳීමක් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි විග්‍රහයක් එන්නේ නැහැ. සංයෝජනයක්. අන්න මගේ මේ සංයෝජන ප්‍රහාණය වෙනවා කියලා අන්න මේ මොකක් හරි අනිත්‍ය සංඥා භාවිත කරන්නේ. සංයෝජන ප්‍රහාණය වෙනවා කියන කාරණාවට අබේ මේක දැන් ඒ දැන් අපි ගත්තොත් ඇහැ රූපට ඇහැයි රූපයි සංයෝජනය වෙලා. කනයි සද්දයි සංයෝජන. අර කොටිත සූත්‍රයේම තියෙනවා. දැන් අපි මම අහන සංයෝජනේ මොකද්ද කියලා. දැන් අපට සංයෝජනය කියන කාරණා අපි අර ඇහැයි කනයි අර අර ඔකට උපමාවකුත් වෙන කල්ලු ගුණයි සුදු ගුණයි ලනුවෙන් බැඳලා. කල්ලු ගුණ නිසා සුදු ගුණ යනවා සුදු ගුණ නිසා කල්ලු ගුණ යනවා. නෑ බන්ධන නිසා යන්නේ. මෙන්න මේ බන්ධනය මේ සංයෝජනය කියන කාරණාව තව කරුණු දෙකක් ඈඳන්නේ නැතුව සංයෝජනේ වෙච්ච විදිහ දැන් මගේ අත් දෙක බැඳලා මට තමයි තේරෙන්නේ. අත් දෙක බැඳලා කියලා. ඒක පිටට පේන ලනුවකුයි අත් දෙකයි විතරයි. නමුත් මට දැනෙනවා මේ අත් දෙක බැඳිලා කියලා. එහෙනම් මේ සංයෝජනය ප්‍රහාණය වෙනවා කියන කාරණාවට නම් සංයෝජනය දැනගන්න ඕනේ නැද්ද? දැන් අපි සංයෝජනය දන්නවනේ. රූපං අතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං. තවත් ඕක කියනවා මෙතන 4යි 4ට 5යි 4ට 5 20යි. නේද? ගණන් ශාස්ත්‍රය හරියට පුළුවන්. බුදුරන් වහන්සේ ගණනුත් උගන්ලා තියෙනවා. නේද? දැන් 20ක් කියලා බුදුරන් කොතනවත් කියලා නෑ. අපි නෙමෙයි 20ක් කියලා කියන්නේ. බුදුරණවහන්සේ ගණන ශාස්ත්‍රය කියනකොට ගණන ගණන එක කියනවා. ච අජ්ජත්තිකානි ආයතනං. ඈ හයක් තියෙනවා. අට්ඨාරස මනෝපවිචාර 18ක් තියෙනවා. දැන් මෙතන 20දී සක්කාය දිට්ඨිය කියලා නැහැ. අපි දානවා 20ක් කියලා. ඒ කියන්නේ බුදුරණවහන්සේ පොඩක් අඩුපාඩු වෙන්නේ කියලා තියෙනවා. නේ? බුදුරණවහන්සේ පොඩක් වචන ටිකක් එහෙම වෙලා. ඉතින් අපි ඒ ටික එකතු කරන්න ඕනේ. ඔය කෝණේ නිසා නෙමෙයි අපට එකතු කරන්න තියෙන්නේ. ඕක නිසායි. අන්න දීඝනිකායේ සූත්‍රයක තියෙනවා බුදුරයන් වහන්සේ කියපු දේශනා කරපු කාරණාවට එකතු කරන්නවත් අයින් කරන්නවත් කිසි දෙයක් නැහැ. දැන් අපි සක්කායදිට්ඨි 20ක් කියලා විග්‍රහ කරනවා නම් 20 කියන වචනේ දැන් මේ අපිද නැද්ද? දේශනාවේ 20 කියන වචනේ කොතනකවත් නැහැ. අපි දාන්නේ. අපි එකතු කරනවා. අන්න බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ. අපි එකතු කරනවා නේ. ඒ බුදුරන් වහන්සේ අඩුවෙන් කිව්වා. ඔතන හරිය බලන්නකෝ දේශනා තුල මහණෙනි මොකද්ද සක්කාය දිට්ඨි 20? 20 ආකාර සක්කාය දිට්ඨිය මොකද්ද මහණෙනි කියලා විග්‍රහ කරලා තියෙද කියේ? එහෙම කියලා නැහැ. සක්කාය දිට්ඨිය විග්‍රහ කරන්නේ. අපි 20 ගණන් ශාස්ත්‍රයට දාන්නේ. දැන් අපි දන්නවා මේ මේක සංයෝජනයන්නේ. වචන ටිකක් නේද අපි දන්නේ. විචිකිච්ඡා සංයෝජනය. සීලබ්බත පරම සං. දැන් අපි වචන ටිකක් දන්නවනේ. ඔය වචන ටිකට කොටු වෙලා ඉන්නවා එච්චරයි. සංයෝජන නම් බැන්ම දැනෙන්න ඕනේ. අපි ප්‍රහාණය කරන්න යනවා නැති දැන් බැම්ම දැනෙන්නේ නැතුව මට ලිහන්න පුළුවන්ද මේක? බෑනේ ලිහන්න. දැනෙන්නට ඕනේ. ඊළඟට ලිහන්න පුළුවන්. සංයෝජනේ දැනුණ කෙනායි සංයෝජන ප්‍රහාණය කරන්නේ. සත්‍යය දිටි සංයෝජනේ දැනුණාම ප්‍රහාණය කරන්නේ. විචිකිච්ඡා සීලබ්බත බරාමා සංයෝජනේ දැනුණාම ප්‍රහාණය කරන්නේ. අන දැනුණාම එතකොට මේ මෙයා දැනගන්නවා අනිත්‍ය සංඥා භාවිතා කරනකොට අන්න මේ ආනිසංශය මොකද්ද සංයෝජන ප්‍රහාණයට වෙලා යනවා. සංයෝජන දැන් අර වචන ටිකක් එක්ක එහෙම නිකන් ඔහේ එකක් නෙමෙයි. මේ සංයෝජන පිළිබඳවම සක්කාය දිට්ඨිය පිළිබඳව වෙනම විග්‍රහයක් කරා. මොකද අද ගොඩාක් සක්කාය දිට්ඨිය කියනකොට අර විෂයාකාර සක්කාය දිට්ඨිය තවත් එක එක වචන ටිකක් දාගෙන නිකන් සංකල්ප ගොඩනගාගෙන සංකල්ප ඔස්සේ ඉන්නවා. එච්චරයි. ඇත්ත කියන කාරණාව එක්ක නෑ. ඔන්න සංයෝජන ප්‍රහාණය. ඊළඟට පරමේනච සාමාන්‍යේන සමන්නාගතෝ භවිෂ්‍යති. පරම උතුම්ම වූ ශ්‍රමණත්වයෙන් යුක්ත වෙනවා. බුදුරන් වහන්සේ පැහැදිලි කරන චූල ශුන්‍යත සූත්‍රයේදී එහෙම මේ ශාසනයෙන් හැර වෙන කොහෙම ශාසනයකවත් ශ්‍රමණයෝ නැහැ. පළවෙනි ශ්‍රමණයක් නැහැ, දෙවෙනි ශ්‍රමණයක් නැහැ, තුන්වෙනි ශ්‍රමණයක් නැහැ, හතරවෙනි ශ්‍රමණයක් නැහැ. ඒ කියන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්ය නැහැ. දැන් මේ කියන්නේ මොකද්ද? පරමේන ශ්‍රමණත්වයෙන් යුක්ත වෙනවා කියන්නේ. ඔය හතර දෙනාගෙන් කවුරු හරිනේ? ඔය හතර දෙනාගෙන් කවුරු හරිනේ මේ වෙලා තියෙන්නේ. දැන් පරම සමුණියෝ නෙමෙයිද? අන්න පරම සමුණ. හැබැයි අර අර විදිහට දකින්නට ඕනේ මොකක්ද මේ දැක්ම? අනිත්‍ය ඒ කාරණාව, ඒ දැකීම අනිත්‍ය සංඥාව භාවිතා කිරීම මේ ආනිසස හැබැයි වචනයකට හිර වෙලා ලඟු වෙලා ඉන්නේ නැතුව. ඊළඟට දැන් ඔය ඔය විදිහට අනිත්‍යතාවය දකින තැනදී දැන් ඔන්න අනිත්‍යතාවය දකිනකොට එහෙනම් දැන් ලැබෙන්න බෑ කිසිම විදියකින්. දැන් මම අර නිතරම කිය මොනවා හරි විග්‍රහයක් ලැබුණා නම් අර 100 යන වේගෙන් යද්දී අපි 100ට යන්න තව පැත්තක වෙලා හිටියොත් එහෙම අපට ලැබෙනවනේ. එහෙම වෙන්නේ නැතුව අපිත් 100ට යනවනම් අපට මේ කාරණාව මනින්න විදියක් නැහැ. ඒ කියන්නේ අන්න අනුගත වුණා. වචනේ හරියනේ ලස්සන ගැලපෙනවනේ. අනුගත වුණා. අනුගත නොවුනහම අපට ඒ විග්‍රහය ලැබෙනවා. අනුගත වුණහම ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ධර්මයේ කාගේද? බුදුරන් වහන්සේගේ. අනුගත වුණා මොකද වෙන්නේ? එතන වෙනවා. එතනින් යම් කිසි දෙයක් වෙන්නේ නැහැ. අද අපට තියෙන අපට මේ ඔක්කොම ටික ලැබෙනවා. අර විග්‍රහය ලැබෙනවා, මේ විග්‍රහය ලැබෙනවා, අර විදර්ශනා ක්‍රමය, මේ විදර්ශනා ක්‍රමය. දැන් මේ ඔක්කොම එක දැන් අපි අපිට මේ අන්ධ කරනවා මිස අපි හිත අපි හිතනවාද සැබෑවටම? හිතන්නේ නැහැ. දැන් ඔයක නෙමෙයි බලන්න එක්කෙනෙක් කියන විදිහට ඔහේ යනවා. අපි හිතන්නේ හිතන කෙනාට නම් යම් කිසි කෙනෙක් හිතන්න ඕන දෙයක් දෙනවා නම් එයා පස්සෙන් යනවා. හැබැයි Tamanට ලැබිලා මේ Tamanගේ ආස්වාදය භුක්ති විඳින්න ඉන්න කාරණාවක් එක්ක නෙමෙයි. දැන් ඒ තමයි අනිත්‍ය සංඥාව භාවිතා කරනකොට ලැබෙන ආනිසංශ. ආනිසංශ අන්න සංස්කාර කිසිම දෙයක් ස්ථිර වශයෙන් ගැනීමක් වෙන්නේ නැහැ. ඊළඟට සියලු ලෝකයේ මනස ඉක්ම වෙනවා මේ අභිරමණය වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. සියලු ලෝකේ මනස ඉක්ම වෙනවා. ඊළඟ නිවීම නිවීමට යමු වෙලායි තියෙන්නේ, මුරුලයි තියෙන්නේ. සංගෝචන ප්‍රහාණය වෙලා යනවා. උතුම්ම ශ්‍රමණත්වයට යමු වෙනවා. ඊළඟට ඒත් එක්කම දෙන උක්කිට්ඨාසක සූත්‍රය. උක්කිට්ඨාසක සූත්‍රයත් පැහැදිලි කරනවා ආනිසංස හයක් පිළිබඳව දුක්ඛ සංඥාව උපදවාගෙන වාසය කිරීම. දුක්ඛ සංඥාව උපදවාගෙන වාසය කරනකොට සියලු සංස්කාරයන් කෙරෙහි නිබ්බිදා සංඥාව එළඹිලා වාසය කරනවා. හරියට මේ වදකේ කඩුවක් උස්සගෙන ඉන්නවා වගේ. නිබ්බිදාව. දැන් වදකේ කඩුවක් උසන් එනකොට අම්මෝ හරි ෂෝක්නේ. එමිනවද කවුරු හරි? නෑනේ. දුවනවනේ. ඒ කියන්නේ එතන ඉන්නේ නෑනේ. läග ගන්නෙ නෑනේ. läග ගැනීමක් යෙදෙන්නේ නෑ. läග ගැනීමක් ඉස්මතු වෙන්නේ නෑ. එතකොට මේ läග ගැනීමක් කියන කාරණාවක් වෙන්නේ නෑ. මොකක් එක්කද? සියලු සංස්කාරයන් මේ දුක් වශයෙන් සියලුම ආකාර අනෝදින් කරිත්වා සීමා ඒ කියන්නේ කිසිම සීමාවක් දෙන්න බෑ දුකක් දකින්න නැති දුක් දුකක් හැරෙන්න දකින්න නැති දුකක් කියන කාරණාවක් කියන්නේ දුකක් කියන කාරණාවක් යෙදුණා පිහිටීමක් යෙදෙන්නේ නැහැ කිසිම විදියකින් පිහිටීමක් යෙදෙන්නේ නැහැ එතකොට අර සියලු සංස්කාරයන් දුක් වශයෙන් දකිනකොට මොකද වෙන්නේ කඩුවක් ඔසන් ඉන්න විදියට දකිනකොට එතන läග ගැනීමක් වෙන්නේ නැහැ අන නිබ්බිදාව නිබ්බිදා සංඥාවට එළඹිලයි වාසය කරන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි ඊළඟට සබ්බලෝකෝච මේ මනෝවට හිස්සන්ති දැන් කොහොමද ඉතින් පිළිරන් දිවියන්නේ නෑනේ මනස සියලු ලෝකයෙන් ඉක්ම වෙනවා ඊළඟ නිබ්බානච සම්පදස්සාවි නිවීම සාන්තයි කියලා දකිනවා දැන් නිවීම සාන්තයි කියලා දකිනවා කියන එක නිකන් තව වෙන පැත්තකින් කතා කරමු සක්කාය නිරෝධයේ සුන්දර හැටියට දකින වැඩපිළිවෙල දැන් සක්හා නිරෝධයනේ නිවීම කියන්නේ සක්හා නිරෝධය. සොකීයත්වය නිරෝධය. දැන් අපි කැමති හැම වෙලෙම මට මොනවා හරි වැටහීමක් ලබන්නද නැද්ද? ලබන්නේ නේ. ඒ කියන්නේ අපි කැමති නෑ මොකද? නිවීම සාන්ත වශයෙන් දැක්කේ. අපි මොනවා හරි මට තේරුම් ගන්න ඕනද නැද්ද? ඒ කියන්නේ සක්කායට මොනවා හරි ලැබෙන්න ඕනද නැද්ද? ලැබෙන්න ඕන. ඒ කියන්නේ අපි කැමති නෑ නිවීම සාන්ත වශයෙන් දකින්න. ඇයි අපට ඕන මොකද්ද? අපට මොනවා හරි වැටහෙන්න. මොනවා හරි වැටෙන්න අවශ්‍යයි. සක්කායට මොනවා නිර්වචනයක් අවශ්‍යයි. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. කියන්නේ අපේ සද්ධාරුචි අනුසෝ ආකාර පරිවිතක දිගිනිඥානකන්ති එක මොනවා හරි කොටු වෙන්න කැමති. සක්කාය කියන කාරණාව එක්ක දැක්මකට කැමති. නිවීම සාන්ත වශයෙන් නෙමෙයි දකින්නේ නිවීම දුක් වශයෙන්. නිවීම දුක් වශයෙන් දකින්න කෙනෙකුට කවදාවත් බෑ කියනවා සම්මත්ත නියාමයට බැසගන්න මිට කලින් තියෙන නිබ්බාන සූත්‍රයේ. නිවීම දුක් වශයෙන් දකිනවා. නිවීම කියන්නේ සක්කාය නිරෝධය. සුඛියත් නිරෝධය. අපි කැමති කොහෙන් හරි මාව කොටු කරගන්නනේ. මට අත්දැකීමක් ලබන්නනේ. සංඥාව ගැන කියලා හරි විඥානය ගැන කියලා හරි පංච උපාස්කන්ධ ගැන කියලා හරි නිවන් දැකීම ගැන කියලා හරි සක්කාය දිට්ඨිය ගැන කියලා හරි විදර්ශනා කිරීම ගැන කියලා හරි මොන වගේ හරි මට අත්දැකීමක් මගේ දැක්මක් ඕනනේ. සක්කාය දිට්ඨිය ඕනනේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අවශ්‍යයි නම් නිවන සාන්තය කියලා දකින්නවද? නෑ. නිවන දුකක් කියලා දකින්නේ. සක්කාය නිරෝධයට අකමැති. අන්න හැබැයි දුක්ඛ සංඥාවෙන් වාද කරන්නේ නිවීම සාන්ත වශයෙන් දකිනවා. ඊළඟට අනුසයාච මේ සමුග්ඝහතං ගන්නදී. අනුසය සමුග්ඝහතේ වෙනවා. අනුසය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. අනුසය කියලා කියන්නේ මොනවා හරි කතාවකට මොනවා හරි විග්‍රහයකට ඉඩක් නැති වෙලා යනවා. මොනවා හරි විග්‍රහයකට මොනවා හරි කතාවකට කිසිම කා ඉඩක් නැහැ. දැන් අර මං කියපු කතාව දෙක හිතලා බලන්න. මම මට අතීතෙට යන්න පුළුවන් නම් මං අතීතෙට ගිහිල්ලා මගේ සීයා මරනවා. දැන් ඔය කතාව මොකද වෙන්නේ? කතාවටම ඉඩක් නැහැනේ. ඔය කියපු කාරණායි. වඳ කාන්තාවකගේ දරුවෙක් මිනිගොක පිල්ලා නානවා. ඉඩක් නැහැනේ ඔය කතාවේ. කතාවෙම ඉඩක් නැහැ. එතකොට කතාවෙම ඉඩක් නැහැ කියන තැන හොඳට තේරුම් ගන්න. කතාවෙම ඉඩක් ඇත්තෙම නැහැ. මෙන්න මේක තමයි අරෝසේ. ඒ කියන්නේ ඉඩක් නැහැ. ආයේ දැන් මේක ටිකක් අයින් වුණා මේක ටිකක් තියෙනවා ඒ කාරණා මොකක්වත් නැහැ මේක ටිකක් අයින් වුණා මේක ටිකක් තියෙනවා ඒ කාරණා මොකුත් නැහැ සම්පූර්ණයෙන්ම ඉක්ම වෙනවා අනුසයකට ඉඩක් නැහැ ඊළඟට තමයි කිච්චකාරීච වචලිත කරනවා ආය අලුතින් කායින්වත් අහන්න දෙයක් නැහැ නේද සෝතාපන්න කෙනෙක් ගැන විග්‍රහය තියෙන්නේ පරපත්‍ය රහිතයි කියලානේ කිච්ච කලයුත්ත කරනවා ඒතර කලයුත්ත කරනවා කියන කාරණාවදී කලයුත්ත කරනවා කියන කාරණාව අපිත් කලයුත්ත කරනවා. මොනවද? ආ සක්කාය වර්ධනය කරගන්න. එහෙම හරි. ඒක ඉතින් අර ඒක ඉතින් අර ඒකට කියන්න තියෙන ලෝකේ මාන්නේ ඒකට ඒකට අදිමානිය යුක්තයි කියලා කියන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා සද්දම්ම අදිමානිය අධිකම අදිමානිය කියන එක. සද්දම්ම අදිමානිය අධිකම අදිමානිය කියලා කියන්නේ මානයක් නේක තවනේ අධික වූ මානියක්. ධර්මයේ තේරුණාය කියලා මානයක් තියෙනක අධික වූ මානයක්. අධිකමය කියන්නේ අපි මේ කරන එක හරි. කිච්චකාරී කියන කාරණාව කියලා තියෙනවා වගේනේ. ඒක අදිමානයක්. අදිමානයක් වෙන්න බෑ. ඊළඟට සත්‍හාච මේ පරිකින්නෝ භවිෂ්‍යති මෙත්තාච වත්තාය. අන සාස්තුන් වහන්සේට මෛත්‍රී වත සිද්ධ කරනවා. මෛත්‍රී සහගත වත. මෛත්‍රී කියන්නේ මේක ලස්සන්න පෙන්නනවා මහා ශුන්‍යත සූත්‍රය. මට මතක හැටියට මෛත්‍රී වත පිළිබඳව. කියන්නේ බුදුරජාණන් වහන්සේට මෛත්‍රී වත සහ වෛරී වත පිළිබඳව. මෛත්‍රී වත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ විදිහටම කරන එක. වෛරී වත කියන්නේ ඒකෙන් පිටපැල්ල කරන. දැන් අපි කරන කාරණාව බුදුන් වහන්සේ ධර්මයෙන් පිටන මෛත්‍රී වතද කරන්නේ වෛරී වතද? වෛරීවට බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි එතනින් එහාට. එහෙනම් හොඳට තේරුම් ගන්න අපට බුදුරණවහන්සේට මෛත්‍රියෙන් වත කරන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රියෙන් උපස්ථාන කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඒ විදිහට කරොත් විතරයි. අපි එහෙම කරනවා කියලා අපට ඕන දෙයක් කරොත් වෛරී ප්‍රතිපදාව. ඒක මහා ශුන්‍යත සූත්‍රයේදී පැහැදිලි වෙනවා. ඊළඟට වෙලා අවසන් වෙන නිසා අපි ඉතුරු කාරණා හේතු ටික කතා කරමු. අතම්මේ සූත්‍රයේදී අනාත්මය පිළිබඳව. අර උක්කිතාසක සූත්‍රයේ දුක, අනවටද සූත්‍රයේදී අනිත්‍ය, අතම්මේ සූත්‍රයේදී අනාත්මය. අනාත්මයේ හැම සියලු ආකාරයෙන්ම ලබාගෙන වාසය කරද්දී අන්න මොකද වෙන්නේ සියලු ලෝකේ අන්න අතම්මේ අතම්මේ වෙනවා කියන්නේ අතම්මේ කියලා කියන්නේ තම්මේ කියලා කියනවා තාදීමය තාදී කියන්නේ ඒ ස්වභාවය තාදීමය කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්තු තද්මය තාදීමය ඔය ඊළඟට හතෝ කියලා එහෙම කියන්නේ හතෝත් කියන්නේ ඒන් කියන කාරණාවත් එතනින්ම ඉස්මතු වෙන්නේ එතකොට ඒන් හටගත්තු තාදීමය තාදීමය තද්මය, තම්මය නෑ කියන එක අතම්මය, නතම්මය. නතම්මය කියන කාරණාවයි පැහැදිලි වෙන්නේ මොකද්ද? එයින් හට ගැනීමක් නෑ. එතකොට සියලු ලෝකය අන්න එයින් හට ගැනීමක් වෙන්නේ නෑ. දැන් අර මම අතීතයට කියලා සීය මරනවා කියන කාරණාවේ දැන් මොකද්ද තියෙන්නේ? ඒකෙන් ඒකෙන් කතාවක් කතා වෙන්නේ නෑනේ. දැන් මම කියපු කතා දෙකෙන් මේ කතාව කතා වෙන්නේ නෑනේ. එයින් හට ගැනීමක් නෑ. අන්න අර මැනීම ඉක්ම වෙලා. අතම්මේ වශයෙන් අතම්මේ අහංකාරජ්‍ය මේ උපුරු. ඒ කියන්නේ මගේ මේ මගේ කියන කාරණාව මම කියන කාරණාව උපරෝධණය වෙනවා. මගේ කියන ඒ කියන්නේ ඒක එන්නේ නැහැ. මම කියන කාරණාව වෙන්නේ මම කියන කාරණාව වෙන්නේත් නැහැ. මගේ කියන කාරණාව වෙන්නේත් නැහැ. අසාධාරණ ඥානියෙන් යුක්තයි. අසාධාරණයි කියන්නේ අනිත් අයට සාධාරණ නැහැ. අන්න ඒක අසාධාරණ හැමෝටම සාධාරණ නැහැ. ඒ ඥානියෙන් යුක්තයි. ඒ වගේම තමයි හේතුත් දකින්නවා. හේතුන් උපන් ධර්මයක් දකිනවා. මෙන්න මේක තමයි අනාත්මයක වාසය කරද්දී සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි මේ කරුණු සිදු වෙන බවක් අපට ඥානයක් තිබීමේ කෘත්‍යය තමයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන සංඥාවේ භාවිතය. මේවා වෙන්නේ නැතිව අපි මේ කාරණා කරනවා කියන එක හිස් වචනයක් නෙමෙයිද? හිස් වචනයක්. මෙතන දැන් 18ක් කිව්වා. අනිච්චයට 6යි, දුකට 6යි, අනාත්මයට 6යි. ඔය 18 කියන එක වෙන්නේ නැතුව අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා කියනවනම් ඒක බොරුවක්ද ඇත්තක්ද? බොරුවක්. ඒ නිසා එහෙම නොවෙන්නට නම් අපි මේ ධර්මය නිවැරදිව ඉගෙන ගන්න ඕන සත්‍යවාදීව. සත්‍යවාදීව නිවැරදිව ඉගෙන ගත්තොත් තමයි මේ ධර්මයේ පිළිබඳව අපට සැබෑවටම යොමු වෙන්න පුළුවන් නැත්තම් ඔහේ අන්ධ අය වගේ අතපත ගාගෙන ඉන්නවා අනිත් අයට අපිව අන්දන්නත් පුළුවන් අපිත් ඇන් දෙනවා සියල්ලෝම අන්ධ ගමනක් විතරයි යන්නේ. ඉතින් ඒ විදිහට නොයන්නටයි මම ඔබට මේ සත්‍යවාදී බව තුලින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හොයන්න විග්‍රහයන් ඒවම කරේ. හොයන්න. සත්‍යය ඉස්මතු කරන්න මේ පැහැදිලි කිරීම කරේ. සංයෝජනේ ප්‍රහාණය කරන්න සිදුවෙන්න ඉස්සරහ සංයෝජන දැනගන්න ඒක ඒ කාරණාව මේ පෙන්වන්න උපකාර කරේ. නිසා සත්‍යවාදී වෙන්න කාටවත් අන්දන්න තියන්න එපා. අපි හිතන්න පෙරෙන්න. සත්‍යවාදී වෙන්න. එහෙම වුණොත් අපට පුළුවන්කම ලැබෙනවා. ඒ බුදුරයන් වහන්සේගේ ධර්මයේ කරා යොමු වී පිළිසරණ ඇති කරගෙන ඒ ධහමට අනුගත වෙන්න. නැත්නම් කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ඔබටත් මේ කපුරා හෝරා දෙකක් මුළුල්ලේ කරපු ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්ම સિદ્ધ කරන්ට දෙන්නේ තම 55 වන ජන්මදිනයේ නිමිත්තෙන් වත්තර පදිංචි නිලන්ති සිරිවර්ධන මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ පින්වත් පිරිස විසින් අරමුණ තමයි අතුල සිරිවර්ධන මහතාගේ සහ නිලන්ති සිරිවර්ධන මහත්මියගේ නමින් පරලෝ සැපත් සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, දේශකයන් වහන්සේලා නිදුක් නිරෝගී සුවය ආධ්‍යාත්මික දියුණුව පැතීම, එවැගේම නිරන්ත සිරිවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සැමටත් අප්‍රමාදීව ආර්ය මාර්ගී ගමන් කිරීමට දරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කිරීම කියන කාරණාව මුල් කරගෙන තියෙනවා. ඉතින් මේ රැස් කර ගන්නට යන සියලු පුණ්‍ය ධර්මයන් ඒ මිය පරලෝයන්ට යන අතුල සිරිවර්ධන මහතා සහ ඉරාන්ත සිරිවර්ධන මහත්මිය නමින් මිය පරලෝගිය සියලු ඥාතිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයටමපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අද දින උපන්දිනයේදීලා තියෙන 55 වන උපන්දිනයේ ඉදලා තියෙන නිලන්ති ශිරවර්ධන මහත්මියටත් ඒ වගේම මේ පවුලේ සියලුම දෙනාට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දුවාදරුවන් සෑම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණයට පැමිණි සියලු දෙනාටත් මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. තුනුරුවන් ගණන්ත ආශිර්වාදයේ දිව්‍යංගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. උතුම් දහමින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති